ගුවන් විදුලි රංගමඩල ජයන්ත කළුපහන රචනා කළ නාට්‍යයක් රංගපෑම් ලාල්සත් කුමාර රංගවීරසිංහ නීලිකා මද්දුම වත්සලා ශ්‍රීපාණි නාද සංකලනය මලින්ත දේශප්‍රිය ගුවන් විදුලි රංගමඩල නිෂ්පාදනය කරන්නේ වජිර ඉන්දික කරුණාසේන හෘද සාක්ෂිය හැන්දෑවක්. හරි. වලාකුළක් අතරින් සඳ තීරුවක් මතුවලා. නිල් අහස රතු පාටින් පාට වෙනවා. යන්නුනේ බෙරළ දිහාවට. හෙමින් හෙමින් ඇවිත් මොහොත සිප ගන්නවා වගේ. හෙත් ඒත් ඊට පස්සේ ඊට පස්සේ සුන්දරත්වයේ අතුරුදන් වෙලා අඳුර පැතිරේවි. ඉක්මන් කරන්න ඕනේ. ඉක්මනට යන්න ඕනේ වෙරළට. <laughs> එහා එවි. ඔව්. එහා එවි. හ්ම්. අර අර කවුද බෙරළ දිගේ මේ පැත්තට එන්නේ? අප් මේ ආලෝෂයට නෑ නෑ නෑ නෑ වෙන්න බෑ වෙන්න බෑ එයා එන්නේ කෝච්චියෙන්නේ ඔය ඔය ඔය එන්නේ කෝච්චිය Oh, God, dear, dear. ඉතිල්ලා ගියා. ස්ටේෂනේ නවත්තන්නේ නැතුවම ගියා. එතකොට ආලෝෂ ඒ කෝච්චියෙන් ආවේ නෑ. මං මං මං කොයි තරම් වෙලා බලා වුණාද ඒ දවසට මට මතකයි මේ වගේ ලස්සන හැන්දෑවල ආලෝෂයි මමයි මේ මූදු වෙරළදී හම්බ වෙනවා මොහොත හොඟා දේ කතා කරනවා ඒත් ඒත් මොහොතේ කතා බහ මට තේරෙන්නේ ඒ ආලෝෂා එයා එයා හරි හපනේ එයා මගේ ඇස් දිහා බලාගෙන මොහොත කතා කරන දේ ගැන මට තේරුම් කරනවා ඒ හින්දාම මං දවසක් ආලෝෂකින් ඇහුවා. එයා දිය කිඳුරියක්ද කියලා. මොහොත ගැන ඔච්චර හොඳට විස්තර කරන්නේ ඒ නිසා දෙන්න ඇති කියලා මට හිතුණා. Ha ha ha. ආන්න එහෙම තමයි එයා hina වුනේ. බොහෝම සැහැල්ලුවෙන් ආදරේ. ඊට පස්සේ එයා මෙහෙම කියනවා. ඊළඟ ඔයා අසද මම දීපින්දුලියක් වෙනවට. නෑ නෑ නෑ නෑ. අපෝ නෑ. ඇයි ඔය එහෙම කියන්නේ? එතකොට එතකොට එතකොට මට ඔයාව නැති වෙවි. ඔයා මොහොතටම වෙලා ඉඳීවි ආලෝචනා. මම මොහොතටම වෙලා ඉන්නේ නැහැ. හැමදාම හැන්දෑවට ඔයාව මුණ ගැහෙන්න එනවා. අර ඔයාලට පේනවද? අර ගල් කුල? ආ ආ. අපි හැමදාම හැන්දෑවට එතන හමු වෙනවා. අන්නේ ගල් කුල උඩ මං ඉඳගෙන ඉන්නා. ඒත් ඒත් ආවේ නෑ මං අතත් බලාගෙන ඉන්නවා මොනවත් මොනවත් එයා හේවි ඔව් අලොස් හේවි මේ කවුරු හරි පිටිපස්සෙන් එනවා වගේ දැනෙනවා අනුමානයක් නෑ ආලෝෂ වෙන්නේ ඔව් මේ මේ මේ ටිකක් අගිය පෙන්වන්න ඕනේ මූද දිහාම බලාගෙන ඉන්න ඕනේ ආලෝෂ මගේ ළඟට ඇවිත් කතා කරාවිද Ha <laughs> ha ha. මේ මේ කවුද මේ? කළු පාට බාච්චු කලිසමක් ඇඳලා ලේ රතු පාට කමිසයක්. ආ මේ යක්කු ගස් වලින් බහින වෙලාවේ අවු කණ්ණාඩි දෙකකුත් දාගෙන මේ මොන විකාරයක්ද? විකාරයක් කවුද තමුසේ මම කවුද අහන්නේ ඇති විතර ඔව් තමුසේ තමුසේ හොරේ මං කොල්ල කාරේ ඔබට චෝදනා කරන්න එපා මං අහිංසක මිනිස්සෙක් තොඹේ කම්සේ කොහොමද මම හොරෙක් කියන්නේ? කිසිම පොලිස් පොතක මගේ නම ලියවිලා නැහැ. තමුසිගේ ඇඳුම දැක්ක ගමන් මට හිතුනේ තමුසි හොරෙක් කියලා. <laughs> මේ ඇඳුමෙන් මිනිස්සු මනින්න එපා සහෝදරයා. මේ සහෝදරයා? ඔව්. නුඹ මගේ සහෝදරයා. <laughs> මේ තමුන්ගේ හිසට රතු කැප්තොප්පිය දාගත්ත කියලා මං ඔයගේ සහෝදරයෙක් වෙන්නේ නෑ ඉසේ. මං සැරයක් කිව්වනේ ඇඳුමෙන් මිනිස්සු මනින්න එපා කියලා. මේ ඇත්ත කියනවා. තමුසේ කවුද? මොකටද මගේ ළඟට ආවේ? තමුසේ හිතන්නේ කිසිම දෙයක් දන්නේ නැති තොත්ත බබෙක් කියලාද මං? තොත්ත බබෙක් කියලා. මගෙන් ප්‍රශ්න අහන්න ඔබතුමා කවුද? ඈ? රහස් පරීක්ෂකයෙක්ද? නීතිඥයෙක්ද? එහෙම නැත්නම් මේ මේ හොර තක්කතියෙක්ද? ඇයි? ඇයි තමතු ඉනාවෙන්නේ? ඔය හෙන්නේ. ඔය හෙන්නේ මොහොතේ විලාප හඳ. ඇත්ත කියනවා. කවුද තමතේ? සහෝදරයා මම කවුද කියලා ප්‍රශ්න කරලා පළක් නැහැ. මේ යක්කු ගස් වලින් බහින වෙලාවේ තමුන් මොකද වෙරළට වෙලා කරන්නේ? මේ මම මම කවුද? මම කවුද? එයා එයා ඒවි. කවුද? එයා ඒවි. සහෝදරයා එයා එන්නේ නැහැ. ඔය කොහොමද එහෙම කියන්නේ? ඔය අපි දෙන්න ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඔව්. ඔය අපි දෙන්න ගැන කිසිම දෙයක් නොදන්නා අමුත්තෙක්. <laughs> යාළුවා යාළුවා. මේ මං කොහොමද තමුන්ගේ යාළුවෙක් වෙන්නේ? ඈ? මං තමුන්ව දැක්කෙත් අදයි. ඒ තමුන් හිතන හැටි. ඒත් මම මම ඔයාගේ හොඳම සමීපම යාළුවා. ඔව්. නෑදෑයා. අසල්වැසියා. සහෝදරයා. ඒ ඒ සේරම චරිත මගේ මගේ කවුද <laughs> කවුද තමුන්ට ඔය තනතුරු බාර දුන්නේ ඈ <laughs> ඔහේ ඇස් රිදෙන්න තුරා බලා හිටියත් එයා කෝච්චියෙන් එන්නේ නෑ යාළුවා එයා එන්නේ නෑ ඒක සාතිකයි. දැන් කවුද කෝචින් ඉන්නේ? ඇයි දැන් තමන් බලන් ඉන්නේ එයා කෝච්චියෙන් එනකන්නේ අන්න අන්න කෝච්චි ස්ටේෂනේ නැවතුවා දැන් යයි කෝච්චි පෙට්ටියෙන් බැහැලා hina වෙවි හෙමින් හෙමින් අනුසයෙහි බලාගෙන ඉන්නකො බලමු එයා ඒ විදිහ කියලා මුලින් ආව කෝච්චිය මේ ස්ටේෂනේ නතර නොකලට දැන් ආව කෝච්චියනේ වැත්තුවා හලෝ ෂහේවි මම කියන දේ ඔහෙට තේරෙන්නේ නැහැ කෝච්චිය ආවට එයා එන්නේ නැහැ ඔව් ආලෝෂ එන්නේ නැහැ. අර බලන්න. අර බලන්න කෝච්චියෙන් බැහැලා එන සෙනග අතරේ එයා නැහැ. ආ ආ කෝච්චියක් යන. ඔව්. ආ ඔව්. කෝච්චියක් ගියා. ඒත් එහාවේ නෑ. මේ මූද හඬ හඬ කියන්නේ එයා එන්නේ නෑ කියලායි සහෝදරයා. මට මතකයි එදා වාදනය කළ গিitar හඬ මේ දැනුත් මේ දැනුත් එක නිනාද වෙනවා එයාගේ ඇස්වල ගීතයක පත තිලිසුණා. ඔයා විසීපත් කරන්නේ අවුරුදු ගානකට ඉස්සර සිද්ධ වූ දෙයක සිහින මතකයක්. ඒ ඇත්ත. ඒ සිහින මතකය නෙවෙයි. එහෙනම් එහෙනම් මොකක්ද ඇත්ත? නොදන්න ඇත්ත මොකද්ද? ඔබ ඒ ඇත්ත දන්නවා. ඒත් ඒ ඇත්ත පිළිගන්න ඔබ කැමති නෑ. මට මට මෙතන ඉන්න දීලා තම ගෝණ භාවක යනවා. මට මට නිදහසේ ඉන්න දීලා කරුණා කරලා යනවා. මම මෙතන ඉන්න ආවේ නෑ. අන්න අර එයා එනවා කවුද ආලෝෂා මගේ ආලෝෂා මොනවා එහෙම වෙන්න බෑ ආලෝෂා ආලෝෂා මේ යන්න එපා ඉන්න ඉන්න මම එනවා නවතින්න ආලෝෂා ආලෝෂා ආලෝෂා කෝ නැවතුණාද? අන්න අනේ නැවතුණා. මම යනවා මම යනවා දුවල යනවා දුවල යනවා යනකොට ඉන්න ආලෝක ආලෝක මේ ඉන්න ඉන්න මං යනවා ආලෝක ආලෝක මං යනවා මං මං මං එනවා මං ඔයා එනකම් බලාගෙන හිටිය දවස් ගාන ඔව් මාස ගානක් බලාගෙන හිටිය ආලෝෂා ඒ මොනවද කියලා බලන්න. අලස. කවුද? ඇයි ඇයි මේ මොනවද ඔය මේ කියන්නේ? මට තහන්න තියෙන එච්චර තමයි. ඔයා මේ මොනවද දුඩවන්නේ? විකාර? ආලෝෂ මම ආලෝෂ නෙවෙයි. මගේ නම ආලෝෂ නෙවෙයි. ඔයා මේ මොනවද කියන්නේ ආලෝෂ? ඔයා විහිළු කරනවද? මේ විහිළු කරන්නේ ඔයා මිසක් මම නෙවෙයි. කරුණා කරලා මගේ පස්සෙන් එන්න එපා. යන්න. අනේ යනවා. මාව කරගෙන යන්නේ යනවා. මේ මේ දැන්වත් පිළිගන්න. මං ආලෝෂ නෙවෙයි. මම යනවා. තමුසේ තමුසේ මොකද hina වෙන්නේ? ඈ? විරංග විරංග මේ ඒ තමුන් හොයන ආලෝෂණ නෙවෙයි. මම මම ඒ බව මූලයි ධම්ම කිව්වා. මූලයි ධම්ම කිව්වා. ආ දැක්ක නේද? දැක්ක නේද? ඇගේ හිමිකාරයා එයාව දඬු මොනරේ ඉඳගෙන ගිය හැටි. මේ මේ ඇත්තද බොරුවක්ද නැත්නම් හීනයක්ද මොකද මොකද ඇසළු කඳුළු හ්ම් එයා එයා ඒවි මොහොතර අතරින් මතුවෙන තිය කිඳුරයක් වගේ එයා ඒවි. සුරංගනාවියක් වගේ එයා පියාඹගනේ. නෑ නෑ නෑ. එයා ආයිමත් වෙන්නේ නෑ. හිතට දුක තමයි. විශ්වාස කරන්න බෑ වගේ තමයි. ඒ තරංග ඒක තමයි තමුසේ තමුසේ මොනවද ඔය දොඩවන්නේ මම දන්නවා සිද්ධ වුණ දේ මම දන්නවා මම දන්නවා විරංග මම මම සේරම දන්නවා මොකද්ද මොනවද තමුසේ දන්නේ මම බොහෝම දේවල් දන්නවා බොහෝම දේවල් හ්ම් බොහෝම දේවල් එදා වෙච්ච දේ මම දන්නවා විරංගය. එදා ඔබ කෝච්චියෙන් වෙන තුරා ආලෝෂ විරලට විලා බලා හිටියා. ඔයා එන කෝච්චියේ හඬ අහන්න ඇගේ තෙසවන් අවධානයෙන් හිටියා. එයා හිටියේ අන්න අර ගල්තලාව උඩ වාඩි වෙලා. ඒත් ඔයා වෙනුවට ආවේ පිස්සු වැටුන මහ සුනාමිය. باللقطة الطبيعية ඇය ඇය නොපෙනී ගියා. ඇය පමණක් නෙවෙයි. තවත් බොහෝ උදවිය ගිලී නොපෙනී ගියා. එයා එයා ආයි කවතාවත් එන්නේ නැහැ සහෝදරය. ආරුෂ මේ දැන් හොඳටම රැ වෙලා ආ දැන් ගෙදර යන්න ගෙදර ගෙදර දෙසම බලන්න ඔබ මාව දකිවි ලක්ෂ්‍ය ජයන්ත කළුපහන රචනා කළ නාට්‍යයක් රඟපෑන් අමුත්තා ලාල් සරත් කුමාර විරංග රංගවීර සිංහ ආලෝෂා නීලිකා මද්දුම තරුණිය වත්සලා ශ්‍රීපාණි නාද සංකලනය මලින්ත දේශප්‍රිය ගුවන් විදුලි රංගමටල වජිර ඉන්දික කරුණාසේනගේ නිෂ්පාදනයක් ජීවිතයේ අඳුරනසා භව කතරින් එතරවන්නට මඟ කියා දෙන සත් ධර්ම මණ්ඩපය සත්‍ය ගවේෂී